ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වනු ලබන දේශකයන්න් වහන්සේ මහව ගන්නෑවිහෙන පුරාණ ආරණ්‍ය සේනාසනය ඇහැටුවැව එරියාව වලකම්බා ආරණ්‍ය සේනාසනය යන උබේ සේනාසනාධිපති පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ සමන්තා චක්කවාලේසු පීඩාකාරී දුක් කරදර ශරීරයට ලැබෙනා වූ පීඩාකාරී දුක් කරදර මේ භවයේ පුරාවට ලැබුණා වූ ලැබෙන්නට තිබුණා තිබෙනා වූ පීඩාකාරී දුක් කරදර සංසාරික ජීවිතයේ ලැබුවා වූ පීඩාකාරී දුක් කරදර නිවන් දකින මොහොත දක්වාම ලැබෙන්න තියෙන පීඩාකාරී දුක් කරදර වලින් හැකි ඉක්මනින් අත මිදීම සඳහාම පිළිවෙතින් පෙළ ගැසීම සඳහා සූදානම් වෙන අවස්ථාව ඒ සඳහා අවශ්‍ය කරන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම මාර්ගය මොකක්ද? ඒ පිළිවෙත මොකක්ද කියලා දැනගෙන හැම කෙනාගේම අදිස්ථානය හැකි ඉක්මනින් මේ සංසාර දුකෙන් අත මිදෙන්න උතුම් නිවන් සම්පත්තිය ලබා ගන්නවා කියන අදිස්ථානය ඇති කරගෙනයි හැම කෙනෙක්ම ධර්ම දේශනා ශ්‍රවණය කරන්නේ. එහෙමනම් ඊටාම ඍජුවම අපි හැම කෙනෙක්ම තමන්ගේ හිතට සත්‍යවාදීව තමන්ගේ ජීවිතය දිහා දැල්මක් හෙලන්න ඕනේ. මේ භවයේ බව අත්දැකීම් එහෙම නැත්නම් ජීවිතය අරගෙන ආපු දේවල් ගැන හොඳට හිතලා බැලුවොත් තේරෙනවා අපි හැමෝටම කරපු කියපු හැම දෙයක්ම ගඟට ගිනි කැපුවා වගේ වක්කඩක හතුරු හැංගුවා වගේ කරපු කියපු දේවල් ඉසුරුවක් වෙලා නැහැ කරපු කියපු හුඟාවක් දේවල් හින්දා දුකට හේතු වෙන තත්වයක් තමයි උද්ගත වෙලා තියෙන්නේ නිබඳව පීඩාකාරී තත්වයක් නිබඳව ඊ타මත්ම දුක් සිතුවිලි නැගෙන ස්වභාවයක් අතෘප්තිකර ස්වභාවයක් කැමති දේ නොලැබුණා කියන හැඟීමක් ඒ වගේ නොයේකුත් ආකාරයේ පීඩාකාරී සිතුවිලි වලින් දවසින් දවස දවසින් දවස පෝෂණය වෙනවා මිසක්කා ස්ථීර සැනසීමක් ස්ථීර සුවයක් ජීවිතයක නැති බව ඊටාම සත්‍යවාදීව තමන්ගේ මේ භවය ගැන හරියට මෙනෙහි කරොත් ඕනෑම කෙනෙකුට අවබෝධයක් තියෙනවා නම් තේරුම් ගන්න පුළුවන්. දියුණු මනසක් තියෙන අපි කල්පනා කරන්න ඕනේ අපේ මේ ජීවිතේ තේරුම මොකක්ද? මේ ජීවිතේ මම බලාපොරොත්තු වෙන කඩයිම මොකක්ද? මොකක්ද මේ යන ජීවිතේ මගේ අරමුණ? කවදද මම සැනසෙන්නේ? කවදද මම සුවදායකව ජීවත් වෙන්නේ? ඇවිදගෙන යන කෙනෙක් බොහෝම වෙහෙස වෙලා දිගටම ඇවිදගෙන යනකොට එයාට සුවයක් දැනෙන්නේ ඇවිදින එක නවත්තපුවාම. ඇවිදින එක නවත්තපුවාම විවේකයක් දැනෙනවා. පුරා කතා කරන කෙනෙකුට වෙහෙසයි නම් එයාට විවේකයක් දැනෙන්නේ කතා කරන එක නවත්තපුවාම. අපිටත් හරි වෙහෙසයි. අපිටත් හරි මහන්සි. අපිටත් හරි පීඩාකාරී තත්ත්වයක් තියෙන්නේ. මොනවා කරලාද හිතලා ඇවිදින එක්කෙනෙකුට විවේකයක් ලැබුණේ ඇවිදින එක නවත්තලා එහෙමනම් හිතලා හිතලා වෙහෙස වෙන කෙනෙකුට විවේකයක් ලැබෙන්නේ මේ හිත එක අරමුණකට ආපු දවසේ වෙනත් අරමුණු නැතුව. නොයේකුත් අරමුණු වලට දුවන හිත එක අරමුණකට තියාගන්න පුළුවන් නම් අන්න ප්‍රීතිය උපදිනවා, සැපය උපදිනවා, විවේකයක්, චිත්ත විවේකයක් ලැබෙනවා. නමුත් ගැලෙහි බැඳී ගොනුට තව වෙලාවකවත් කොච්චර වෙහෙසි වුණත් එයාට නවතින්න බෑ. නැවතුනොත් පිටිපස්සෙන් වේවැල් පාර හම් වෙනවා වගේ අපිත් අපේ හිත කොච්චර නවත්තන්න ඕනේ කියලා උත්සාහ කරත් නවත්තන්න බෑ. එක එක එක එක සිතුවිලි එක සිතුවිල්ලක් පිටිපස්සේ එක සිතුවිල්ලක් පිටිපස්සේ ගලාගෙන එනවා. කොච්චර හිතන්න නැතුව ඉන්න පුළුවන්කමක් නැහැ. ඒ කාර්මුණක තියාගන්න පුළුවන්කමක් නැහැ. ඒ කාර්මුණක තියාගන්න කියලා උත්සාහ කරනකොට අපිට තේරෙනවා. සෑහෙන වෙලාවක් ගිහිල්ලායි මතක් වෙන්නේ අනේ මම මේ වෙන අරමුණකනේ ඉන්නේ කියලා. ඒ කියන්නේ අපි සිහිය පැත්තෙන් ඊටාම දුර්වල තැනක ඉන්නවා. සිහිය පැත්තෙන් අපි සත්‍යවාදීව හිතලා බලුවොත් ඊටාම දුර්වලයි. ඇයි අපිට අවශ්‍ය දේ අවශ්‍ය ආකාරයට හිතන්න බෑ. ඒක අරමුණක හිත පිහිටවා ගන්න පුළුවන් සිහියක් නැහැ. කවදා හරි දවසක නිවන් දකින්න නම් ස්ථිර තනසිල්ලක් ඇති කර ගන්න නම් යම් අරමුණක් කෙරෙහි එක දිගට සිහිය පිහිටවගෙන හිටියොත් තමයි ඒ අරමුණ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. අපි හොඳට හිතමු යම් වෙලාවක අපේ අතට ලැබුණොත් ඒ තරම්ම පිරිසිදු තත්ත්වේ නැති අඹ කෑල්ලක් මේක දිහා හොඳට බලාගෙන හිටියොත් තමයි මේකේ පණුව ඉන්නවා කියලා පේන්නේ. ප්‍රකටව පණුව පේන්න ගන්නේ ඒක දිහා එක දිගට බලාගෙන හිටියොත්. මේ ලෝකේ තියෙන හැම දෙයක්ම එනවයි. ඕනෑම දෙයක් දිහා එක දිගට අරමුණු කරොත් තමයි ඒ දේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ශරීරයේ තියෙන පිළිකුල තේරුම් ගන්නත්. එහෙමත් නැත්නම් සිතක මෛත්‍රිය වැඩෙන්නත්. ඒ වගේම ත්‍රිවිධ රත්නත්‍රයේ ශ්‍රද්ධාවක් උපදින්නත්. අනිත්‍ය తත්වය තේරුම් ගන්නත්. අනාත්මය තේරුම් ගන්නත්. මේ හැම දෙයක්ම තේරුම් ගන්න නම් ඒ ඒ අරමුණු වල එක දිගට හිත තියාගෙන ඉන්න වෙනවා. ඒකයි සමාධියේ තියෙන වැදගත්කම. ඒක අරමුණක සිත නංවා ගැනීමට කියනවා සමාධියක් කියලා. එහෙමනම් එවැනි සමාධිගත තත්වයක් ඇති කර ගන්න නම් මේ හැම පැත්තටම විසිරෙන සිත ඒ හැම පැත්තටම විසිරෙන්නට දෙන්නේ නැතුව එක අරමුණක නවත්ත ගන්න දක්ෂ වෙන්න ඕනේ. ඒ සඳහා සිහිය කියන එක තියෙන්න ඕනේ. ඒ සඳහා මේ හැම දෙයක්ම වටකුරු කරලා ගන්න පුළුවන් ආකාරයේ පරිපූර්ණව කටයුතු කරන්න පුළුවන් ආකාරයේ පාරිශුද්ධව කටයුතු කරන්න පුළුවන් ආකාරයේ නුවණක් තියෙන්න ඕනේ. නුවණක් නැත්තම් කුසලය මොකක්ද අකුසලය මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් සිහියක් වගේම නුවණක් තියෙන්න ඕනේ. කළ යුතු දේ කරන්නත් නොකළ යුතු දේ නොකර ඉන්නත් අපි යන්නවා අතීතය ගැන මම කිව්වා මෙනෙහි කරන්න කියලා අතීතය ගැන මෙනෙහි කරනකොට තේරෙනවා හොඳට තේරෙනවා නොකල යුතු දේ කරා කියලා. අතීතයේ නොකල යුතු දේ කරා මම මේ දේ නොකර හිටියනම් ඊට වැඩිය හොඳ නැද්ද කියලා කී සැරයක් නම් හිතලා තියනවද? ඒ විතරක් නෙවෙයි මම ඒ කාලේ දැනගෙන හිටියනම් මම මේ දේ කරන්නේ නැහැ කියලා කී සැරයක් නම් කියලා තියනවද? මම මේ දේ නොකියා හිටියානම් කොච්චර හොඳද කියලා කී සැරයක් නම් කියලා තියනවද? මම දැනගෙන හිටියනම් මේ දේ කියන්නේ නැහැ මට මම කියන්නේ නැහැ කියලා කී සැරයක් නම් කියලා තියනවද? එහෙනම් නොකල යුතු දේ නොකර ඉන්න පුළුවන්කමක් අපිට අතීතයේදී තිබුණෙත් නෑ නොකිය යුතු දේ නොකියා ඉන්න පුළුවන්කමක් තිබුණෙත් නෑ එහෙනම් නොසිතිය යුතු දේ ගැන කවර කතාවක්ද මේ අද මේ මොහොතේ වර්තමානයේ මේ මොහොතේදී නොකල යුතු දේ නොකරම ඉන්නවා කියලා කියන්න පුළුවන්කමක් තියනවද එහෙම පුළුවන්කමක් නෑ නොකල යුතු දේ මේ මොහොතේ කෙරෙන තත්ත්වයක් තියෙනවා අනාගතයේදීත් එහෙමයි නොකිය යුතු දේ නොකියලා තියෙයි කියලා හිතන්න පුළුවන් කමක් තියනවද? අනාගතයේදීත් එහෙම වෙන්න පුළුවන් වර්තමානයේත් එහෙමයි අතීතයේත් එහෙම වුණා. එහෙනම් නොසිතිය යුතු දේ ගැන කවර කතාවක්ද බුදුරජාණන් වහන්සේ සබ්බාසව සූත්‍රයේදී සඳහන් කරනවා. නුවණ තියෙන තැනැත්තා මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරනවා මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි කරන්නේ නැහැ කියලා. අපි දන්නවා යමක් ගැන මෙනෙහි කරන්න ගියොත් තමයි ඒ පිළිබඳ විශාල හැඟීමක් ඇති වෙන්නේ. මෙනෙහි කරන දේ ගැන හැඟීමක් ඇති වෙනවා. මෙනෙහි කරන්නේ නැත්නම් හැඟීමක් ඇති වෙන්නේ නැහැ. එනම් හොඳ දේ මෙනෙහි කරොත් හොඳ දේ ගැන හැඟීමක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන, බෝධිසත්වයන්න් වහන්සේ වින්දා වූ දුක් කරදර ගැන හොඳට මෙනෙහි කරන කෙනෙකුට බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති වෙනවා. ධර්මය ගැන මෙනෙහි කරන කෙනෙකුටයි ධර්මයේ තියෙන වැදගත්කම තේරෙන්නේ. මහා සංඝරත්නය ගැන මෙනෙහි කරන කෙනෙකුටයි මහා සංඝරත්නයේ තියෙන උතුම් බව වැටහෙන්නේ. එහෙම නැතුව මෙනෙහි කරන්නේ නැත්නම් එහෙම වෙන්නේ නැහැ. එහෙනම් අපි කල්පනා කරන්න ඕනේ මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි නොකර ඉන්න ඕනේ. මෙනෙහි කරන්න ගිහිල්ලා අපි බොහෝම විශාල අකලතැබ්බ වලට මුහුණ පානවා. ඒ කියලා කියන්නේ යම් කෙනෙක් ගැන හෝ යම් දෙයක් ගැන අනවශ්‍ය ආකාරයට මෙනෙහි කරන්න පටන් ගත්තොත් ඒ තැනත්තා ඒ දේ පිළිබඳ විෂම වූ ආසාවක්, විෂම ලෝභයක්, විෂම ද්වේෂයක් ඇති කරගන්නවා. ඊට පස්සේ විෂම ක්‍රියාවන් සිද්ධ වෙනවා, විෂම වචන කියවෙනවා. ඉතින් ඒකෙන්ද පව් සිද්ධ කරගන්නවා. දෙලොවටම වැඩක් නැති, එහෙම නැත්නම් Tamanටත් දුකක් ඇති වෙන, අනුන්ටත් දුකක් ඇති වෙන, දුක් විපාක ඇති වෙන. දුක වැඩෙන, නිවනට බාධා වෙන ක්‍රියාකාරකම් ගොඩ ඇති වෙන්න හේතු වෙන්නේ මෙන්න මේ වගේ එක වස්තුවක් ගැන අනිත්‍ය වස්තුවක් නිට්ටය වශයෙන් මෙනෙහි කිරීම හින්දා අනාත්ම වස්තුවක් ආත්ම වශයෙන් මෙනෙහි කිරීම හින්දා දුක ලැබෙන වස්තුවක් සැපයයි මෙනෙහි කිරීම හින්දා එහෙනම් හැම දෙයකටම මුල් වෙන්නේ මෙනෙහි කිරීමයි කියන එක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. නමුත් මෙනෙහි කළ යුතු දේ මොකක්ද? මෙනෙහි නොකළ යුතු දේ මොකක්ද කියලා තේරුම් ගන්න නම් හොඳ නුවණක් තියෙන්න ඕනද නැද්ද? හොඳ නුවණක් තියෙන්න ඕනේ. එහෙනම් සිහිය වගේම නුවණ කියන එක බොහොම වැදගත් වෙනවා. ඒ විතරක් නෙවෙයි අතීතයේ ආශ්‍රය කරපු දේවල් හින්දා නැවත නැවත නැවත නැවත ඒ දේවල් ඒ විදිහටම ඕනෑ කියලා අපේ හිත හැම වෙලෙම අපෙන් ඉල්ලනවා. කොයි තරම් දුන්නත් ඇතිවීමක් නැහැ. නැවත ලබා දෙන කම්ම විඳින්න දුකක්. යමක් ඕනෑ කියලා හිතුනහම ඒ දේ ඕනේ කියලා හිතුන වෙලාවේ ඉඳලා ඒ දේ ලබා දෙන මොහොත දක්වාම හිතට තියෙන නොසන්සුන්කමක් ලොකු දුකක්. මේ ඉල්ලන්නේ මොනවද? අතීතයේ ආශ්‍රය කරපු දේවල් එහෙමනම් ඒ විදිහට යමක් ඉල්ලනකොට ඒක දෙන්නට නොහැකි වුණොත් එහෙම එහෙම නැත්නම් ඒක ලබා දෙන්න පුළුවන් වුණොත් ඒ ලබා දුන්න මොහොතට යම්කිසි සැපක් විඳිනවා හැබැයි ඒ ලබා දුන්න දේ ඒ විදිහටම තියන්න තියාගන්න පුළුවන්කම නෑ කෙනෙක්ව හමු වුණා කියලා හිතනද අපි කැමති කෙනෙක්ව හම්බෙන්න ඕනේ කියලා හිතුනහම හිතිච්ච වෙලාවෙ ඉඳලා අපිට ලොකු දුකක් ඇති වෙනවා ඒ ඇතිවෙච්ච වෙලාවේ ඊට පස්සේ සැනසීමක් ලබා ගැනීම සඳහා ඒ තනත්තාව හමු වෙන්නට කටයුතු සූදානම් කරගෙන හමු වෙච්ච වෙලාවේ සතුටක් දැනෙනවා. අපේ දරුවෙක් කියලා හිතනද හමු වෙච්ච වෙලාවේ සතුටක් දැනෙනවා. නමුත් ඒ හමු වීම එතනම ඉන්න පුළුවන්කමක් තියෙනවද අපිට? නෑ වෙන් වෙලා එන්න ඕනේ. වෙන් වෙලා එනකොට තිබ්බට වැඩිය දුක අඩුද වැඩිද? තිබ්බට වැඩිය දුක වැඩි. එහෙනම් හැම වෙලෙම ජීවිතේ කරගන්නේ අන්තිමටම හොඳට මෙනෙහි කරලා බැලුවොත් සැනසෙන්න කියලා කරගන්නේ මොන වගේ දේවල්ද? සැනසෙන්න කියලා කරගන්නේ දුක වැඩි වෙන දේවල්. එහෙම දුක් වැඩි වෙන දේවල් කරගත්තට පස්සේ ගොඩේ කාලයක් යනකොට මහා මේරු පර්වතයක් කරේ තියාගෙන යනවා වගේ තමයි මේ හිතත් අරගෙන එහෙම යන්නේ. හරි බරක් තියෙනවා. හරි ලොකු අපහසුතාවයක් තියෙනවා. අතෘප්තිකර ස්වභාවයක් තියෙනවා. ඉතින් මේ தත්වයෙන් ඉඳලා ඉඳලා අඩුපාඩු ගොඩායි මේ විදිහට ඉඳලා මැරිලා යනවා. මැරිලා යන මොහොතෙත් ඉන්නේ අතෘප්තිකර තත්වයක. මේ මේ தত্ত্বය තේරුම් ගන්නවත් අපිට සිහියක් නෑ නුවණක් නෑ සිහියයි නුවණයි දෙක ඇති වුණා උනත් යම් විටක මේකෙන් දුක උපදිනවා කියලා දැනගෙනත් මේකෙන් අනුන්ට දුකක් ඇති වෙනවා කියලා දැනගෙනත් නිවනට බාධා වෙනවා කියලා දැනගෙනත් දුක වැඩෙනවා දුක් විපාක තියෙනවා කියලා දැනගෙනත් සමහර වෙලාවට අපිට වැරද්දෙන් අත මිදෙන්න බැරුව යනවා. එහෙම නැත්නම් කල යුතු දේ නොකර ඉන්න ස්වභාවයක් තියෙනවා. නොකල යුතු දේ කරන ස්වභාවයක් තියෙනවා. කිය යුතු දේ නොකියා ඉන්න ස්වභාවයක් තියෙනවා. නොකිය යුතු දේ කියන ස්වභාවයක් කිය වෙන ස්වභාවයක් තියෙනවා. තරහ ගියාම, ලෝභයක් ඇති වුනහම අපි දන්නේම නැතුව මොනවා කරනවද කියලා අපිවත් දන්නේ නැහැ. එහෙමනම් බලන්න වීරිය කියන ගුණය අපේ හිතේ නැත්තම් මේ කටයුත්ත කරන්න බෑ කියන එක හොඳට තේරුම් ගන්න ඕනේ. කොච්චර දැනගෙන හිටියත්, කොච්චර සිහිය තිබ්බත් වීරිය කියන ගුණය ඕනේ. එහෙනම් සිහිය ඕනේ, නුවණ ඕනේ, වීරිය ඕනේ. ඒ වගේම තවත් ඉවසීම වැනි ගුණාංගයන් ඕනේ. අදිෂ්ඨානය වැනි ගුණාංගයන් ඕනේ. මේ වගේ උපේක්ෂාව වැනි ගුණාංගයන් ඕනේ. බොහෝ වශයෙන් මේ ලෝකේ තියෙන දේවල් අතහැරලා දාන්න පුළුවන් හැකියාවක් ශක්තියක් ඕනේ. මේ අපි මේ සඳහන් කරගෙන යන පුංචි පුංචි ගුණාංගයන් කියලා හිතුවට බොහොම වැදගත් කාරණා එක එක හිත්වල තියෙන්නේ එක එක විදිහට. මොනවද? සිහිය, නුවණ, වීරිය, අදිෂ්ඨානය, ඉවසීම, ප්‍රඥාව වැනි ගුණාංගයන්. සත්‍යවාදී බව, යමක් අතහැරීමේ හැකියාව, උපේක්ෂාව, මෛත්‍රිය වැනි ගුණාංගයන් තියෙන්නේ එක එක හිත්වල එක එක ආකාරයට. ඒ විතරක් නෙවෙයි අපේ පුංචි කාලේ එහෙම නැත්නම් දැනට වසර කීපයකට ඉස්සෙල්ලා අපිට තිබ්බ ඉවසීමට වැඩිය මේ අද මේ මොහොත වෙනකොට අපේ හිතවල තියෙන ඉවසීම එක්ක වර්ධනය වෙලා එක්ක පිරිහිලා එක්ක වර්ධනය වෙලා එක්ක පිරිහිලා සමහරවිට අද උදේ තිබ්බ සිහියට වැඩිය හැන්දෑවේ සිහිය අඩු වෙලා සමහර වෙලාවට වැඩි වෙලා ඒ වගේ මේ සිහිය නුවණ වීරිය කියන මෙන්න මේ ගුණාංගයන් මොහොතින් මොහොත මොහොතින් මොහොත හිතවල වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා. මේවා හොඳ පැත්තට වර්ධනය කරගන්නත් අවශ්‍ය නම් කෙනෙකුට පුළුවන්. ඒ වගේම පිරිහින පැත්තට කටයුතු කරන්නත් ඕන නම් කෙනෙකුට පුළුවන්. ඒකයි මනසේ ක්‍රියාකාරීත්වය. මනස හොඳ පැත්තට හරව ගත්තොත් එයින් ලැබෙන්නේ යහපත් ප්‍රතිඵලයක්. මනස නරක පැත්තට හැරුණොත් එයින් ලැබෙන්නේ අයහපත් ප්‍රතිඵලයක්. එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය හේතුඵල ධමයක්. හේතුඵල ධමයක් කියලා කියන්නේ හැම දෙයකටම එක් හේතුවක් හෝ හේතු කීපයක් මේ ලෝකේ තියෙනවා කියන එකයි. තුන් ලෝකයක් සනසවා වදාලා වූ බුදුරජාණන් වහන්සේ ගීතනත්තන්ට පනවපු සීලය තමයි පංච සීලය කියන්නේ. ගීතනත්තන්ට පනවපු සීලය පංච සීලය. එහෙමනම් අපි කල්පනා කරනවද ගිහි අය විදිහට අපිට බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව ලැබුණේ නැද්ද කියලා. ඒ මොකද අපි එහෙම සඳහන් කරන්නේ කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ පංචශීලයේ ඇයි සමහර වෙලාවට මෑත කාලීනව පංචිල් පිළිබඳ අර්ථ දක්වන්නේ යහපත් සමාජයක් ඇති කිරීම සඳහා පංචිල් සුවකිමු කියලා. යහපත් සමාජයක් ඇති කිරීම විතරද බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච දේ. එහෙම කියන්න පුළුවන්කම නෑ. යහපත් සමාජයක් ඇති කරලා තියෙන ඇති වැඩක් නෑ. ඒ සමාජය ආය කවදා හරි විෂම තත්ත්වයටපත් වෙනවා. එහෙනම් එතනින් නැවතුනේ නෑ. තුන් ලෝකයක් සනසාපු බුදුරජාණන් වහන්සේ යහපත් සමාජයක් ඇති කරලා තියන්න කියන අරමුණෙන් නෙවෙයි කටයුතු කරේ. නිවන් දක්වන්නමයි ආය කවදාක්වත් කිසියම්ම දුකක් ඇති වෙන්නේ නැති තත්ත්වයටපත් කරන්නයි. එහෙනම් අපි පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ ගිහි අය වෙනුවෙන් පනවපු සීලය පංච සීලයයි. තිසරණ සරණය සහ පංච සීලය. පංච සීලය හේතු කොටගෙන අපේ හිතේ නිවනට මේ පංචශීලය හේතු වෙනවාද නැද්ද කියලා අපි හොඳට විමසලා බලන්න ඕනේ. නිවන් දකින්න ඕන ගුණාංගයන් තමයි පාරමිතා ශක්තියින්. පාරමිතා ශක්තියින් වල තමයි අපි ඔය කතා කරපු සිහිය, නුවණ, වීරය, අදිෂ්ඨානය, ඉවසීම, මෛත්‍රිය, උපේක්ෂාව වැනි ගුණාංගයන් සඳහන් වෙන්නේ පාරමිතා ශක්තියින් වල. සිතක් කුසලයන්ගෙන් වැඩෙනකොට ඒ කුසලය තව තව වර්ධනය වෙනකොට කුසලය කියලා කිව්වේ කුසලතාවය කුසලයේ කිව්වේ කුසලතාවය දක්ෂතාවය මොනවට තියෙන කුසලතාවයද? ලෝභ, දේශ, මෝහ නැති කර ගැනීම සඳහා යම් කිසි කෙනෙකුට යම් දක්ෂතාවයක් කුසලතාවයක් තියෙනවා නම් ඒකට කිව්වා කුසලය කියලා. එහෙනම් පංචශීලයෙන් කුසලතාවය වර්ධනය වෙනවාද කියලා අපි හොඳට බලන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දස කුසල් දස අකුසල් කියලා සඳහන් කරා අපි දන්නවා. ඒ වගේත් සඳහන් වෙනවා. මොනවද දස කුසල් කියලා සඳහන් කරේ? ප්‍රාණඝාතයෙන් වෙන්වීම කුසලයක් විදිහට සඳහන් කරා. අදිත් අදත්තා දාණයෙන් වෙන්වීම කුසලයක් විදිහට සඳහන් කරා. කාමීත්‍යාචාරයෙන් වෙන්වීම කුසලයක් විදිහට සඳහන් කරා. මුසාවාදයෙන් පිසුනා වාචයෙන් පරුසා වාචයෙන් සම්ප්‍රප්පලාපයෙන් වෙන්වීම කුසලයක් විදිහට සඳහන් කරා. ඉතින් මෙන්න මේ ආකාරයට ගත්තාම අපිට පනවලා තියෙන මේ පංචශීලය ගත්තාමත් පංචශීලය ආරක්ෂා කරනකොට හිතේ කුසලයන් එහෙම නැත්නම් දක්ෂතාවයන් වර්ධනය වෙනවා. මොනවද දක්ෂතාවයන් එහෙනම් සිහිය නුවණ වීරිය අදිෂ්ඨානය ඉවසීම මෛත්‍රිය යමක් අතහැරීමට තියෙන හැකියාව ඒ කියන්නේ නෙක්කම්මය මෙන්න මේ වගේ ගුණයන් මේ වගේ ගුණයන් මේ ගුණයන් අතර තියෙනවා බලයන් කියන ඒවා ඉන්ද්‍රියන් කියන ඒවා සිහිය කියලා කියන්නේ සති ඉන්ද්‍රිය කියලා බලන්න මේ ඔක්කොම එකට ගත්තාම එකට ගොනු වෙච්ච දේවල් සති ඉන්ද්‍රිය වීර්ය ඉන්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රිය ඉන්ද්‍රිය හොඳට පියනවා නම් හොඳට කෙලෙකට පේනවා. එහෙනම් සති ඉන්ද්‍රිය වර්ධනය වෙලා නම් යම් කිසි කෙනෙක්ගේ අන්න ඒ තනත්තාට හොඳට සිහිය තියෙනවා. මේ හිතේ මනස තුල ක්‍රියාත්මක කරන වීර්ය ඉන්ද්‍රිය වර්ධනය වෙලා නම් කාගේ හරි ඒ තනත්තාට යමකින් අත මිදෙන්න හොඳ වීර්යයක් තියෙනවා. එහෙනම් වර්ධනය වෙලා නැත්තම් වීර්යයක් නැහැ. සති ඉන්ද්‍රිය වර්ධනය වෙලා නැත්තම් සිහියක් නැහැ. එහෙනම් තම තමන්ගේ හිතවල අද දවසේ තියෙන ස්වභාවය අනුව තමයි අද දවසේ වර්ධනය කරගෙන තියෙන ශක්තියින් එහෙම නැත්නම් ඒ මනස යොමු කරන්න පුළුවන් පරාසය අනුව තමයි තම තමන්ට මේ වැරදි වලින් අත මිදෙන්න පුළුවන්කම තියෙන්නේ. එහෙමනම් නිකන් ඉඳලා හරියයිද? නිකම්ම නිකන් හිතන හිතන දේ හිතලා හරියයිද? වචනෙට කියවෙන කියවෙන දේවල් කියලා හරියයිද? නෑ හරියන්නේ නෑ. හිතන හිතන දේවල් කරලා හරියයිද? නෑ කරලා හරියන්නේ නෑ. ප්‍රාණඝාතයෙන් අත මිදෙන්න පුළුවන් ඕනනම්. අදත්තාදානයෙන් අත මිදෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ වගේ දේවල් වෙනකොට කුසලයේ වැඩෙනවා කියන්නේ එක පැත්තකින් පංච බල වර්ධනය වෙනවා. එක පැත්තකින් පංචේන්ද්‍රියන් වර්ධනය වෙනවා. එක පැත්තකින් පාරමිතා ශක්තියන් වර්ධනය වෙනවා. මම මේ හැම දෙයක්ම සඳහන් කරන්න එකින් එක එකින් එක වෙනම සඳහන් කරන්න බැරි හින්දා හැම එකක්ම මිශ්‍ර කරගෙනයි සඳහන් කළේ. එහෙමනම් මේ මේ අවශ්‍ය කරන බලයන් වර්ධනය වෙනවා සරල වශයෙන් ගත්තොත් පංචශීලය ආරක්ෂා කරද්දී කියලා අපි පොඩ්ඩක් විමසලා බලන්න ඕනේ. කොයි විදිහටද අදිෂ්ඨානය වැඩි වෙන ආකාරයට, සිහිය වැඩි වෙන ආකාරයට, නුවණ වැඩි වෙන ආකාරයට, වීරිය වැඩි වෙන ආකාරයට, ඉවසීම වැඩි වෙන ආකාරයට, මෛත්‍රිය, උපේක්ෂාව වැඩි වෙන ආකාරයට කොයි විදිහටද අපි පංචශීල ආරක්ෂා කරන්නේ? පංචශීල ආරක්ෂා කිරීමෙන් මේක වෙන්නේ කොහොමද කියලා දැනගෙන කරන්න ඕනේ. අපි දන්නවා කාමාවචර කුසල සිත් 8ක් තියෙනවා. මේකෙන් උතුම්ම සිත තමයි සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික කියන සිත. සෝමනස්ස සහගත කියලා කියන්නේ සතුටෙන් කරන දේ. අසංකාරික කියලා කියන්නේ තමන්ගේම මෙහෙවීමෙන් කරන දේ. යමක් සිතක් තමන්ගේ මෙහෙවීමෙන් ඇති කරගන්න ඕන යම් ක්‍රියාවක් කරන්න. ඒ වගේම ඥාන සංප්‍රයුක්ත කියලා කිව්වේ දැනගෙන ඒකේ ආනිසංශය නැත්තම් මේක කරන්නේ ඇයි කියලා දැනගෙන කරන එක. ආන්ගේ විදිහට කුසලයක් කළොත් එහෙම ඒකට ත්‍රිේතුක කුසලයක් කියලා කියනවා. එහෙනම් බලන්න මෙවැනි උසස් කුසලයක් කුසලයේ තියෙන උසස්භාවය වැඩි වෙන විදිහට කරන්න ඕනේ. දැන් සඳහන් කරා පංචශීලයේ කුසලයක් කියලා. ඒ කියන්නේ පංචශීල සුරකින්න එක කුසලයක් කියලා. කුසලයක් කියලා කිව්වේ මොකක්ද එහෙනම්? නිවනට හේතු වෙන කාරණයක්. ඒකයි උතුම් බුදුරජාණන් වහන්සේ පංචශීලයෙන් පටන් ගන්න කියලා සඳහන් කරේ. ඒ වගේම අපි හැම කෙනෙක්ම දන්නවා සීල, සමාධි, ප්‍රඥා කියන ආකාරයට තමයි අපේ හිතේ තියෙන අපිට අවබෝධය ඇති වෙන්නේ සීලය තුලින් සමාධියත්, සමාධිය තුලින් හොඳට වැඩිච්ච හිත, ප්‍රඥාවෙනුත් ප්‍රඥාවෙන් වර්ධනය වෙච්ච හිත සියලු ආශ්‍රව ධර්මයන් නැති කරලා දානවා කියලා බුදුරජාණන් වහන්සේ මහා පරිනිර්වාණ සූත්‍රයේදී ඉතා පැහැදිලිව දේශනා කරා. දැන් මම කලින්ම සඳහන් කරා සත්‍යවාදීව මුණ දෙන්න කියලා තමන්ගේ ජීවිතයට. ඇත්ත ඇතිසැටියෙන්ම තමන්ගේ හිතෙන් අහලා බලනද ඇත්තටම පංචිල් සුරකින්නවද කියලා. බෞද්ධ විදියට අපි තමන්ගේ හිතෙන් අහලා බලනද මට පංචිල් සුරකින්න පුළුවන්ද කියලා. ගොඩ දෙනෙකුගෙන් මේ ප්‍රශ්නය ඇහුවොත් කියන්නේ මොකක්ද? කියන්න බෑ කියලායි. සමහර වෙලාවට පුළුවන් කියලායි. එක දිගට පන්සිල් සුරකින්න අපිට බෑ. එහෙනම් යේ ධම්මා හේතුප්පවා තේසං හේතුන් තථාගතෝ තථාගතයන්න් වහන්සේගේ ධර්මය හේතුඵල ධමයක්. සියලුම මේ ලෝකයේ තියෙන දෙයට හේතු දේශනා කරනවා. එහෙනම් විජුවම හිතන්න ඕනේ ඊටාම නිවැරදිව සත්‍යවාදීව හිතන්න ඕනේ ඇයි මට පන්සිල් රකින්න බැරි? මේ ලෝකේ පන්සිල් රකින්නයි නැද්ද? මේ ලෝකේ පන්සිල් විවිධයෙන් රකින්න ඉන්නවා. පංචේ කඩන හැම මොහොතක් වාරයක් පාසාම අනුන්ට කරදරයක්ද නැද්ද? අනුන්ට කරදරයක්. සතෙක් මරුවොත් සතේට සහකාර කරදරයක්. ප්‍රතං කරොත් ඒ භාණ්ඩය අයිතිකාරයට කාමයේ වර්ධය හැසිරුණොත් ස්වාමියාට භාර්යාවට. සුවාපානය කරොත් Tamanටත් අනුන්ටත් දෙදෙනාටම. ඒ වගේම බොරු කිව්වොත් ඒ බොරුවට ගොදුරු වෙන කෙනාට. එහෙමනම් මේ පහේදිම අනුන්ට හිරිහැරයක් කරදරයක් වෙනවා. ඒ කියන්නේ පාපයක් සිද්ධ වෙනවද නැද්ද? පාපයක් සිද්ධ වෙනවා වගේම Tamanට ලොකු අකුසලයක් සිද්ධ වෙනවා. එහෙනම් යම් මොහතක Taman අතින් පංචිල් කැඩෙනවා නම් පංචිල් කැඩෙනවා නම් පවක් සිද්ධ වෙන්නේ නැද්ද? ඒකට විපාක ලැබෙන්නේ නැද්ද? එහෙනම් දුක් විපාක තියනවද නැද්ද? දුක වැඩෙනවද නැද්ද? ලෝභ දේශ මොහ වැඩි වෙනවද නැද්ද? සතෙක් මරන්නේ දේශය මුල් කරගෙන. හොරකමක් කරන්නේ ලෝභය මුල් කරගෙන. කාමයේ වර්ධවය ඇති වෙන්නේ ඉසාල ලෝභයක් මුල් කරගෙන. බොරු කියන්නේ ලෝභයක් හෝ දේශයක් මුල් කරගෙන මේ හැම එකක්ම කෙරෙන්නේ ලෝභයක් දේශයක් මුල් කරගෙනමයි. එහෙනම් ලෝභ දේශ මොහ වැඩෙනවා නම් අකුසලයක්මයි. නිවනට බාධාවක්මයි. හොඳයි පන්සිල්. එහෙමනම් පන්සිල් කඩන්නේ නැතුව ඉන්න බැරි ඇයි? පන්සිල් දිගටම සුරකින්න බැරි ඇයි? ඒකට හේතුවක් තියෙන්න ඕනද නැද්ද? හේතුවක් තියෙන්න ඕනේ. බොහෝ අය පන්සිල් සුරකින්නවා කියලා අදිස්ථාන ඇති කර ගන්නවා. මම කොහොම හරි පංචශීලය ආරක්ෂා කරනවා කියලා. අදිෂ්ඨාන ඇති කරගත්තට ඒක කරගන්න හුඟක් වෙලාවට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ මොකද සිහියේ අඩුපාඩු. දන්නේම නැතුව මధుරව මැරිලා. දන්නේම නැතුව වෙනත් දේවල් සිද්ධ වෙලා. නැත්තම් බොරු කියවිලා. මේ වගේ එහෙම නැත්තම් නුවණේ අඩුපාඩු. වීරියේ අඩුපාඩු. ඔච්චර හිතාගත්තත් දත් මිටි කාගෙන බොහොම දැඩි අදිෂ්ඨානයක් ඇති කරගත්තත් වෙනත් පැරණි වෙලා ආපුවාම පැරණි වින්දනයක් ඕනේ කියලා හිතුනහම හුඟක් වෙලාවට වෙන්නේ මොකක්ද? අර පංචශීලය කැරෙනවා. නැත්තම් තමන්ගේ කෙනෙකුට අසාධාරණයක් වෙනකොට මගේ කියන හැඟීම හින්දා අපි හුඟක් වෙලාවට මේ සීලය කඩලා දානවා නිර්දය විදිහට. ඉතින් මේකෙන් වෙන්නේ කුසල සිත වර්ධනය වෙන්නේ නෑ. සිත් මානසික වශයෙන් සිහිය නුවණ වීරිය අදිෂ්ඨානය වැනි දේවල් වර්ධනය වෙන්නේ වර්ධනය වෙන්නේ නෑ. එහෙමනම් අන්න ඒ වර්ධිත තත්වයට පත් කරගන්න ඕනේ. වර්ධිත තත්වයට පත් වෙන්න ඕනේ. නමුත් දැන් අපි දන්නවා කෙනෙක් අවුරුදු 60ක් 70ක් නැත්නම් 50ක් 40ක් 30ක් 20ක් 15ක් හෝ තමන්ගේ ජීවිත කාලයම පන්සිල් ගත්තා නේද? පන්සිල් සමාදන් වුණා නේද? සීල සමාධි ප්‍රඥා හැමෝම තමන්ගේම හදවතින්ම අහලා බලන්න මම මෙච්චර කාර්යයක් පන්සිල් සමාදන් වුණා කොහොමට සමාධිය කොහොමට හිත එක කරගන්න බැරි ඇයි කිව්වොත් රුක්ක මූලයකට ගිහිල්ලා ශූන්‍යාගාරයකට ගිහිල්ලා ආරණ්‍යයකට ගිහිල්ලා කෙනෙකුට මේ වගේ නිස්සල තැනකට ගිහිල්ලා විවේකීව ඉන්න කියලා කිව්වොත් විවේක තැනක් හොයාගත්ත පමණින් හිතට විවේකයක් ලැබෙනවද හිතට විවේකයක් ලැබෙන්නේ නැත්තේ ඇයි අතීතයේ සියලු දේ නැවත මෙනෙහි වෙදී මෙනෙහි වෙවි ඇවිල්ලා විශාල අසහනකාරී තත්වයක නවතිනවා අපේ හිත. එහෙනම් මේ හිත නවත්ත ගන්න බෑ. නිදහසක් ඇති කරගන්න බෑ. ඒ මොකද සිහිය නැහැ, නුවණ නැහැ, වීරිය නැහැ. ආනාපාන සති වැනි භාවනාවක් කරගෙන ඒ භාවනාව වර්ධනය කරන්න කියලා යම්කිසි කෙනෙක් ආනාපානය කෙරේ හිත යොමු කරගෙන ඉන්නකොට විනාඩි 15ක් ගියතර ගිහලා මතක් වෙනවා මම මේ ඉඳගත්තේ ආනාපාන සතිය වඩන්න නේද මොනවද මේ කල්පනා කර කර ඉන්නේ කියලා. එහෙනම් ඒ වගේමයි එහෙනම් අපේ පන්සිල් අපි සමාදන් වුණාට පන්සිල් කැඩෙන්නේ නැවත වාරයක් නැවත වාරයක් පන්සිල් කැඩෙන්නේ වෙන මොකක්වත් හින්දා නෙවෙයි අපිට සිහිය නෑ නුවණ නෑ වීරිය නෑ අදිෂ්ඨානය නෑ ඉවසීම නෑ එහෙම තමයි බලන්න ඉවසීමක් නැති හින්දා තරහ ගියාම බොරු කියනවා ඉවසීමක් නැති හින්දා නපුරු සතෙක් හෝ නැත්නම් පිළිකුල් සතෙක් දැක්කහම මරලා දානවා. සිහියක් නැති හින්දා නොයෙකුත් වැරදි කරනවා. කාමයේ වර්ධවය හැසිරීම කරනවා. මේ වගේ හැම එකක් ගැනම වෙන වෙනම කියන්න ඕනේ නෑ. අපිට අවශ්‍ය කරන්නේ පාරමිතා ශක්තියින් පංචේන්ද්‍රිය වැනි අපි වර්ධනය කරගත යුතු සිතේ తত্ত্বය. අපේ සිතේ తত্ত্বය වර්ධනය කරගන්න මේ පංචිල් හේතු වෙන ආකාරය කොහොමද ඒක කරගන්න ඕනේ කියලා හරියට පැහැදිලි කරගන්නයි. ඇයි බුදුරජාණන් වහන්සේ පන්සිල් පැනෙන්නේ කියලා. හොඳයි බලන්න. තව කාරණයක් තියෙනවා. බෞද්ධ විදිහට අපි දැනගන්න ඕන යමක් කරන්න ගියාම දැනගෙන ඒක කරන්න. ඇත්ත වශයෙන්ම යමක් කරන්න කියලා කවුරු කිව්වත් භාවනාවක් කරන්න කිව්වත් මොන දේ කරන්න ගියත් දැනගන්න ඕනේ මේකට හේතුව මොකද්ද කියලා. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හේතුඵල ධමයක්. එහෙනම් හැම එකටම හේතුවක් තියෙන්නම ඕනේ. හේතුවක් දැනගෙන යමක් කරනවා නම් අපි ඒක බොහොම විශ්වාසයෙන් කරනවා. බලන්න හේතුවක් දැනගෙන කරනවා කියන එකේ තේරුම මොකක්ද? අපි කලින් සඳහන් කරා වගේ ඥාන සංප්‍රයුක්තව කරනවා. ඒ කියන්නේ ඒකේ ළඟ ළඟම ළඟ ළඟම ලැබෙන ප්‍රතිඵලය Tamanට දැනෙනවා, දන්නවා. ආ මම මෙහෙම කරොත් මට මේ දේ වෙනවා කියලා. දන්න හින්දා මොකද වෙන්නේ? ඒක කරන්නේ සන්තෝෂෙන්ද නැද්ද? ඒක කරන්න කරන්න කරන්න කරන්න තමන් බලාපොරොත්තු වෙච්ච යහපත් ප්‍රතිඵල ලැබෙනකොට ඒක සතුටක් බවට පත් වෙනවා. අනිත් එක තමයි මේ දේ කරොත් මේ දේ වෙනවා කියලා හරියටම දැනගෙන කරනවා නම් ඒක කරන්න කවුරුවක්වත් අපිට බලපෑම් කරලා කරන්න ඕනද? නෑ අපි දන්නවනම් යහපතක් මේ මේ නුදුරු අනාගතයේදී මගේ සිත ශක්තිමත් වෙනවා කියලා දන්නවනම් නුදුරු අනාගතේ මම ශක්තිමත් කෙනෙක් වෙනවා. මගේ සමාධිය වැඩෙනවා. මගේ ප්‍රඥාව වැඩෙනවා නුදුරු අනාගතේදී. මේ දුක් විඳින්න ඕනේ නැහැ. මේ හිතෙන් නැగిලා ඉන්න දුක් ඔක්කොම ඉවර වෙනවා කියලා අපි දන්නවනම් සබ්බ දුක්ඛා පමුච්චති. අපි මාතෘකා කරගත්ත එහෙම ගාථා ධර්මයක්. සියලු දුක් නැති වෙනවා. කොහොමද සියලු දුක් නැති වෙන්නේ? කය සංවර කර ගැනීමෙන්. වචනය සංවර කර ගැනීමෙන්. මනස සංවර කර ගැනීමෙන්. එතනින් නවතින්නේ නැහැ. සබ්බත් සාදු සබ්බත් සංවරෝ. සියලු දේ සංවර කර ගැනීමෙන්. සියලු දේ කිව්වේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය. මොකක්ද ඇහැ සංවර කර ගන්නවා කියන්නේ? ඇහැ සංවර කරගන්නවා කියලා කියන්නේ ඇහැ මධ්‍යා බලලා නැවත නැවත බොහොම ආසයි, බොහොම හොඳයි, බොහොම මනාපයි, බොහොම ප්‍රියයි, මගේමයි කියලා ඉවර වෙලා හැරි හැරි හැරි හැරි බැලුවොත් මොකද වෙන්නේ? ඒ බලපු රූපය ගැන තණ්හාවක් ඇති වෙනව විතරක් නෙවෙයි ඒක උපාදානයක් බවට පත් වුණාට පස්සේ ඒ රූපේින්ද විෂම ක්‍රියා කරන්න සිද්ධ වෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරා එහෙම බලනවට වැඩිය හොඳයි යකඩ හුලක් අරගෙන ඒකෙන් ඇහැට ඇනගන්න කියලා. ඇයි ඇනගත්තොත් එක්ක මාරාන්තික වේදනාවක් හෝ මරණය සිද්ධ වෙයි. එහෙම නැත්නම් මේ විදිහට ඇහෙන් යමක් බල බල බල බල ඒක මගේ කියලා ගත්තාම අරක නම් එක සැරේ පිච්චුනේ මේක දසදහස් වාරයක් පිච්චෙනවා. ඉතින් තමන්ගේ ජීවිතේ ධානය පැත්තට බලන්න ඕනේ. දසදහස් වාරයක් පිච්චි පිච්චි නෙමෙයිද මේ ජීවිතේ ගත කරන්නේ? කොයි තරම්නම් දේවල් ලබා ගන්න ගියත් සැනසීමක් ලැබුණද? නෑ ලැබෙන්නේ නෑ. ඉතින් එහෙමනම් හොඳට කල්පනා කරන දෙනවා සියලු දේ සංවර කරගන්නවා කියලා කියන්නේ එහෙනම් ඇහැ කන නාසය දිව ශරීරය යමක් දිහා බලලා ඒ බලපු දේ ඒ මොහොතේම අතහැරලා දාන්න නැවත නැවත වාරයක් හැරි හැරි හැරි හැරි හැරි හැරි බලන් අහන්න විඳින්න යන්නේ නැතුව අන්න ඒකටයි කිව්වේ කාමසුකල්ලිකාණ යෝගයෙන් අත මෙදෙනවා කිව්වෙත් ඒකයි කාමසුකල්ලිකාණ යෝගය කියලා කිව්වේ කම්සප විඳීම කම්සප විඳින්නේ මොනවෙන්ද පංචේන්ද්‍රයන්ගෙන් ඉතින් නැවත නැවත හැරිලා බලනවා නම් නැවත නැවත අහනවා නම් නැවත නැවත විඳිනවා නම් නැවත නැවත ස්පර්ශය ලබනවා නම් යම් කිසි කාමවස්තුවක් ඒකට කියනවා ඒකේ ඇලිලා ගැලිලා ඉන්නවා නම් ඒකට කියනවා කාමසකල්ලාන යෝගය කියලා. ඉතින් එන්න ඒ தත්වයන්ගෙන් අත මිදෙන්න සියලු දේ සංවර කරගන්න ඕනේ. සියලු දේ සංවර කර ගැනීම විතරක් නෙවෙයි. ඔය ධාතා ධර්මයේ සඳහන් වුණා සබ්බත් සංුතා භික්ඛු කියලා. සියලු දේ සංවර කරගත් භික්ෂුව භික්ෂුව කියන වචනයට නොයේකුත් අර්ථ දැක්වීම් තියෙනවා. මේ උතුම් උපසම්පදා සීලයක් සමාදන් වී වෙලා ඒ උපසම්පදා සීලය තුළ රැගෙන කෙනක් භික්ෂුව. ඒ වගේම යම් තැනකදී බුදුරජාණන් වහන්සේ හිත ගවේෂණය කරන කෙනාටත් භික්ෂුව කියලා සඳහන් කරා. ධම්සක්වත්තුන් සූත්‍ර දේශනාවේදී භික්ෂුව කියලා කිව්වේ හිත ගවේෂණය කරන කෙනාට. සතර සතිපට්ඨාන සූත්‍ර දේශනාවේදී භික්ෂුව කියලා කිව්වේ සංසාර බය දකින කෙනාට. ඉතින් එහෙමනම් යම්කිසි කෙනෙක් මෙන්න මේ විදිහට කය වචනය මනස සංවර කරගෙන ඇහැකන නාසය දිව ශරීරය කියන ඒවා සංවර කරගෙන අන්න ඒ තනත්තා හිත ගවේෂණය කරනවා නම් සබ්බ දුක්ඛා පමුච්චති සියලු දුක් නැති වෙනවා. හොඳයි අපි කය සංවරද පන්සිල් කැඩෙනවා නම් කය සංවරද පන්සිල් කැඩෙනවා නම් වචනේ සංවරද සංවර නැහැ. පන්සිල් කැඩෙන්න අවශ්‍ය කරන දේවල්ම සිත තුලින් නැగిලා එනවා නම් කෙලෙස්ම නැగిලා එනවා නම් හිත සංවරද? හිත සංවර නෑ. එහෙනම් ඉතින් දුක් නැති වෙන්නේ නෑ. දුක් නැති වෙන්න පළවෙනි පියවර තමයි සමාධියක් ඇති වෙන එක. ඇයි? මම කලින්ම කිව්වා ඇවිදිමින් ඉන්න කෙනාට විවේකයක් ලැබෙන්නේ ඇවිදින එක නවත්තපුවාම. කතා කරන එක්කෙනාට විවේකයක් ලැබෙන්නේ කතා කරන එක නවත්තපුවාම. එහෙමනම් සිත සිත ඉන්න එක්කෙනාට විවේකයක් ලැබෙන්නේ ඒ අර හැමතැනම දුවන හිත එක අරමුණකට ගත්තාම. ඉතින් එවැනි අරමුණකට ගන්න නම් සීලයෙන්මයි පටන් ගන්න ඕනේ. ඒකයි එමනම් බලන්න දැන් අපි හැම දෙයක්ම ඥාන සම්ප්‍රයුක්තව කරන්න ඕන කියලා කිව්වා දැනගෙන කරන්න ඕන කියලා කිව්වා. ඇයි අපි හැමදාම පන්සිල් සමාදන් වෙන්නේ? මම අහලා තියෙනවා සමහර අය කියනවා මේ බෞද්ධයම ජීවිතේට එක සැරයක් පන්සිල් සමාදන් වුණාම ඇතිනේ. එහෙම කියලා බොහෝම හොඳට කියනවා. ඉතින් එකපාරටම මේ අපිටත් හිතෙනවා ඇත්ත නෙන්නම්. සමහර වෙලාවට හිතන ඇත්ත නෙන්නම්. එක සැරයක් හරියට පන්සල් සමාදන් වුණා නම් ඇති කියලා හිතනවා. ඇයි හැමදාම පන්සල් සමාදන් වෙන්නේ? දවසකට එක සැරයක් පන්සල් සමාදන් වෙන්නේ ඇයි කියලා බලන්න ඕනේ. අනිත් එක අපි දන්නවා බොහෝ වෙලාවට බෞද්ධ විදිහට හුඟක් අය ජීවිතේ තවම මේ වෙනකන් පංචශීලයේ සමාදන් වෙලා නැහැ. ඔන්න දැන් අපිට ලොකු ප්‍රහේලිකාවක් තියෙනවා. මොකක්ද මේ කියන්නේ? මමත් එහෙමද දන්නේ නැහැ කියලා. බලන්න හොඳට හිතන්න. පංචිල් සමාදන් වෙච්ච වාර ගාන කීයක්ද? දැන් මේ ධර්ම දේශනාවට ඉස්සෙල්ලත් පංචිල් සමාදන් වුණා. මේ පංචිල් සමාදන් වෙනකොට තමන්ගේ හිතේ තිබුණාද අදිස්ථානයක් මම දිවිහිමියෙන් පණ ඇති සතුන් මරන්නේ නැහැ කියන අදිස්ථානේ ඒ වෙලාවේ තිබ්බද? එහෙම දැඩි අදිස්ථානයකින්ද පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා සමාදන් වුණේ එහෙම දැඩි අදිෂ්ඨානයකින්ද? තමන්ගෙන්ම අහන්නයි මේ ප්‍රශ්න. ඉතින් අහලා බලන්න තමන්ගෙන්ම. මම දෙවනි සිල්පදේ සමාදන් උනේ අන්සතු දෙයක් සොරකම් කරන්නේ නෑ මගේ ජීවිතේ නැති වුණත් කියන දැඩි අදිෂ්ඨානයකින්ද? බොහෝ වෙලාවට එහෙම වෙන්නේ නෑ. වෙන දේවල් කල්පනා කර කර ඔය පංචිල් පද පහ කියන්නේ නැද්ද අපි? බොහෝ වෙලාවට වෙන දෙයක් ගැන හිත හිත අත් දෙකකට බැඳගෙන ඔහේ පංචිල් පද පහ කියනවා. ඉතින් එතන කිසිම අදිෂ්ඨානයක් තියෙනවද? කිසිම අදිෂ්ඨානයක් නැහැ. නමුත් යම් කිසි කෙනෙක් පංචිල් සමාදන් වෙනකොට පියේ වෙලා ඒ කියන්නේ බොහොම තද අදිෂ්ඨානයකින් බුදුරජාණන් වහන්සේ ගැන හොඳට මෙනෙහි කරගෙන ධර්මයේ ගුණ සංගරත්නයේ ගුණ මෙනෙහි කරගෙන තුන් වතාවක් සරණාගමණය ඇති කරගෙනයි පන්සිල් සමාදන් වෙන්නේ. අන්න ඒ කෙනා දැඩි දානම වංශ කියන අදහසින්ම මම පණ ඇති සතෙක් මරන්නේ නැහැ කියන අදිෂ්ඨාණයෙන් සමාදන් වුණා නම් ඔය විදිහට සිල්පද පහම එවැනි අදිෂ්ඨාණයකින් සමාදන් වුණා නම් ඒ දැනත්තාට ඉඳ වෙන්නේ නැද්ද? ඒ ඥානිසංස දැනගෙන කරන්නේ. ඇයි දන්නවා මම පන්සිල් සමාදන් වෙන්නේ මගේ සීය දිනු කරගන්නයි. මම පන්සිල් සමාදන් වෙන්නේ මගේ නුවණ දිනු කරගන්නයි. මගේ හිතේ තියෙන වීරය ඉන්ද්‍රිය දිනු කරගන්න. එහෙම නේද? ඒ තේරුම් ගන්න ගන්න ඕන හොඳට. එහෙමනම් අවශ්‍ය කරන පාරමිතා ශක්තියින් වැඩෙනවා යම්කිසි හිතක. අවශ්‍ය කරන පාරමිතා ශක්තිය නිවසීම වර්ධනය වෙනවා. වෙනදාට වැඩි ඉවසන්න පුළුවන් වෙනවා. කොහොමද? අදිස්ථානය වර්ධනය වෙනවා. කොහොමද? දැඩි අදිස්ථානයකින් පන්සිල් සමාදන් වෙච්ච කෙනා ඊළඟ දවසේ හැන්දෑවේ පන්සිල් සමාදන් වෙනකොට මොකක්ද කරන්න ඕනේ? පිරික්සලා බලන්න ඕනේ. රාහුල හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරේ හැම වෙලේම පිරික්සන්න කියලා. මොකක්ද පිරික්සන්නේ? අනුකර්මයන්. අනුන්ට දුකක්ද, තමන්ට දුකක්ද, දෙදෙනාටම දුකක්ද යන ආදි වශයෙන් පිරික්ස පිරික්සා බලන්න කියලා. ඊට පස්සේ සඳහන් කරා අතීතයේ යම් කෙනෙක් සත්‍ය අවබෝධ කරා නම් ඒ අවබෝධ කරේ අන්න ඒ විදිහට අතීත, වර්තමාන, අනාගත කාය වාග් මනෝ කර්මයන් පිරික්ස පිරික්සා පිරික්ස පිරික්සා බලපෑයි කියලා. එහෙනම් අපිත් හැමදාම පංචශීලය සමාදන් වෙන්න ගියාම ඊට ඉස්සෙල්ලා පංචශීල සමාදන් වුණේ දවසකට ඉස්සෙල්ලා නම් ඒ දවසේ කාලය තුලවක්වත් අඩුම ගානේ මම ඊයේ හැන්දෑවේ පංචශීල සමාදන් වෙච්ච වෙලාවෙ ඉඳලා අද මේ මොහොත දක්වා මම සතෙක් මරුවද හොරකමක් කෙරුණාද කාමයේ වර්ධව හැසිරුණාද බොරුවක් කිව්වද යනාදි වශයෙන් මෙනෙහි කරන්න ඕන සුරාපානය කරාද යම් විදියකින් වෙලා නම් වෙලා නම් මොකද කරන්න ඕනේ? දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්නවා මේක මගේ අනර්ථය සඳහා මේක අනිත් අයගේ අනර්ථය සඳහා එහෙනම් මොකද්ද කරන්නේ අනිවාර්යෙන් මම අද ඉඳන් ආයෙනම් පන්සිල් කඩන්නේ නැහැ කියලා ආයෙනම් කඩන්නේ නැහැ කියලා සිහියෙන් අදිෂ්ඨානයෙන් බොහොම දැඩි අදිෂ්ඨානයකින් අන්න ඒ විදිහට පන්සිල් සමාදන් වෙන කෙනා දවස් දෙකක් ඊට පස්සේ පන්සිල් රකින්න පුරුදු වෙනවා ටික ටික ටික ටික මොකද වෙන්නේ හිත පංචශීලය ඕනෑම දෙයක් අපි දන්නවා අපේ ජීවිතේ යම් අමාරුවෙන් යම් දෙයක් කරොත් ටික දවසක් ගියාට පස්සේ ඒක ලේසියෙන් කරන්න පුළුවන් තත්යකටපත් වෙනවා. ඒ තත්ත්වෙටපත් වෙන්නේ හිතේ ශක්තිය වර්ධනය වෙන හින්දා. අපි මේක දන්නේ නැතුව අපි මේක දන්නේ නැතුව හැම වෙලෙම මඩේ දදා ගන්නවා වගේ යම් දෙයක්. මඩේ දදා හොදනවා කියලා. කියන්නේ ආන් ඒ වගේ පන්සිල් කඩනවා රකින්නවා කඩනවා රකින්නවා. ඉතින් චිත්ත සමාධියක් කවදාකවත් ඇති වෙන්නේ නැහැ. සිතේ ශක්තිය වර්ධනය වෙන්නේ නැහැ. අර විදිහට යම් දවසක පන්සිල් සමාදන් වෙලා පන්සිල් සමාදන් වෙච්ච වෙලාව ඉඳලා අද දැන් සමාදන් වෙන්න ඉස්සෙල්ලා හොඳට කල්පනා කරලා බලනවා නම් ඊයේ දවසේ මගේ අතින් કોઈ සීලයද කැඩුනේ කැඩුනා නම් ඒකයි මම ආයතරයක් නිවැරදි කරගන්නේ කියලා ආයති සංවරයේ පිටුනවා කියලා සඳහන් වෙනවා. ඉතින් එහෙමනම් මෙවැනි උතුම් පංච සීලයක් අපි ඒක පිළිබඳ දැනුවත් නැහැ. ඇයි දැනුවත් නැත්තේ මේකෙන් මොකක්ද වෙන්නේ කියලා දන්නේ නැහැ. ඒකින්ද දැඩි අධිෂ්ඨානකින් පංචිල් සමාදන් වෙන්නේ නැහැ. යම් කෙනෙක් අධිෂ්ඨානයෙන් තේරුම දැනගෙන පංචිල් සමාදන් වුණේ නැත්තම් මොකද වෙන්නේ? ඒ තනත්තාට පංචිල් සමාදන් වීමක් සිද්ධ වෙලා නෑ. වචන ටිකක් තීපමණින් පංචිල් සමාදන් වීමක් සිද්ධ වෙන්නේ නෑ. අන්න ඒක හිඳයි මෙච්චර කල් සීලය රකින්න උදවියට සමාධිය නැත්තේ. ඇයි? ඒක දවසින් දවස දවසින් දවස දවසින් දවස සිහිය නුවණ වීර්ය අධිෂ්ඨානයේ වැනි කලින් සඳහන් කරපු ගුණාංගයන් වර්ධනය වෙන ආකාරයට නෙවෙයි මේ සීල සමාදානය සිද්ධ වෙන්නේ. එහෙනම් අද මේ මොහොතේ නම් අධිෂ්ඨාන කරගන්න ඕනේ. මේ ධර්මදේශනාවේ අරමුණ උනේත් සීලය තුළින් සමාධිය ලැබෙන ආකාරයට කොහොමද සීලය රකින්නේ? අකණ්ඩ අචින්න සීලයක් බවට පත් කරගන්නේ කොයි ආකාරයටද? මේක සිහියෙන්ම කළ යුතු දෙයක්. මේක නුවණින්ම කළ යුතු දෙයක්. මේක වීරියෙන්ම කළ යුතු දෙයක්. මේක ඉවසීමෙන්ම කළ යුතු දෙයක්. මේක අදිෂ්ඨානයෙන්ම කළ යුතු දෙයක්. මේක මෛත්‍රියෙන්ම කළ යුතු දෙයක්. මේක උපේක්ෂාවෙන්ම කළ යුතු දෙයක්. එහෙමනම් ඒකේ උපරිම මට්ටමකටපත් වෙන්න නම් බුදුරජාණන් වහන්සේ තුන් ලෝක සනසාලපු බුදුරජාණන් වහන්සේ සියලු ලෝක සත්‍යයන් වෙනුවෙන් මේ අත්තන් වෙනුවෙන් පනවපු පැනවීම පනවපු ක්‍රමය එහෙම නැත්නම් මාර්ගය ලබා දුන්න මාර්ගයේ තියෙන පළවෙනිම තැන. පළවෙනි පඩිය, පළවෙනි පියවර. පළවෙනි පියවරට නගින්නේ නැතුව ඊට එහා පියවරවල වලට ගියාට වැඩක් වෙයිද? අපි බොහොම අවඥාවෙන් කතා කරනව නෙවෙයි බොහොම ඉහළ තලවලට යන්න උත්සාහ කරනවා පන්සිල් රකින්නේ නැතුව. බොහොම ඉහළ දේවල් කරන්න උත්සාහ කරනවා සීලය රකින්නේ නැතුව. ඒකින්ද බොහෝම කරුණාවෙන් අපි සඳහන් කරන්නේ තම තමන් තුළට බුදුරජාණන් වහන්සේ පනවපු පළවෙනිම දේ පංචශීලය ආරක්ෂා කර ගැනීම සඳහා පිළිවෙතින් පිළිගැසී පෙරගැසීම සඳහා මේ අපි හැම දෙනාම උත්සාහ කරන්න ඕනේ අද මේ මොහොතේ ඉඳලා මමත් බුදුරජාණන් වහන්සේ පනවපු පංචශීලය ආරක්ෂා කරනවා කායන සංවරෝ සාදු යනාදි වශයෙන් මගේ ජීවිතය සංවර කරගෙන කය වචනය මනස සංවර කරගෙන ඇහැ කනනාසය දිය ශරීරය පංචශීලය තුලින් සංවර කරගෙන මමත් මගේ හිත ගවේෂණය කරලා උතුම් නිවනින් සැනසෙනවා කියලා හැමදෙනාම අදිෂ්ඨාන කරගමු දායකත්වයේ දරු හැමදිනාටමත් මේ උතුම් පුණ්‍ය කර්මය හේතුවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති අද ධර්මානුශාසනාව පැවැත් වූ දේශිකානන් වහන්සේ මහව ගල්නෑවිහෙර පුරාණ ආරණ්‍ය සේනාසනය ඇහැටුවැව එළියාව මල්කම්බා ආරණ්‍ය සේනාසනය යන උපේ සේනාසනාධිපති පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ